එතකොට ඒක ක්‍රියා විරහිත කරලා තියෙන්නේ. ඒක දෙසරයක් ස්විච් එක ඉස්සරහට تعلق කරනකොට ඒක ක්‍රියාවත් වෙනවා. එතකොට තට්ටු කරපුවාම Tamanට දැනගන්න පුළුවන් ඒ ක්‍රියාවත් වෙන බව. <clears throat> මේ කතා කරනකොටත් මේ වගේ කෝණයක තියලා මේ වගේ දුරස්ත භාවයක තියලා කතා කරන්න ඕනේ. නැත්තම් සද්දය ඇහෙන්නේ නැතුව යනවා සභාවට. ඉතින් මේ විදිහේ මයික ක්‍රියාත්මක කරන්න වීම ඒකට කතා කරන්න වීම නිසා පසුබෑමක් තියෙනවා සමහර අය කියන. මයික් එක නැති වෙනකොට ප්‍රශ්න ගොඩාක් එනවා. මයික් එක තියෙනකොට ප්‍රශ්න ගන්න අඩු වෙනවා. ඒකත් හැබැයි හොඳයි.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 සැක නැත්තම් නිසැකනම් මේක ආර්ය පරිහේන බව දන්නවනම් මේක ප්‍රතිපදා බව දන්නවනම් මේක සතිය වැඩිම බව දන්නවා ඒ ඔක්කොටම එන්න දෙන්න පුළුවන්. ශරීරයෙන් ඉන ඕන දෙයක් මතුවෙච්චාවයි. මතුවෙන මතුවෙන තමයි තේරෙන පටන් අර ගන්නවා. ඒ දේවල් එන්න එන්න 100%ක්ම කෙරෙන දේවල් මිස තමන් කරන හෝ තමන්ට අධිකාරීය ශක්තිය පවත්වන්න පුළුවන් දේවල් මොකක්වත්ම නැහැ. මේ ශරීරයක් කියලා දෙයක් තිබුණට ඔක්කොම කෙරෙන දේවල්. පත්තලියක් ගොජ දාන්න වගේ පුංචි වතුර නැති තැනක මාළු ගොඩක් නටන්නා වගේ ඉතින් දඟලිලි පෙන්වන්න පටන් ගන්න. මේක බොහෝ විට බය උපදවන සුළුයි. බොහෝ විට ජුගුප්සා ජනකයි. බොහෝ විට නොපැතූ දෙයක්. ඒ නිසා හුඟ දෙනෙක් හිතනවා මේක මහා වාතයක්, මේක මහා කරදරයක්, මේක මහා නොදැක්ක මෙතෙක් කල නොතිබිච්ච කරදරයක් කියලා.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 හැම වෙලාවෙම සැක හිතෙනවා මේකද නිවන කියන්නේ මේකද සතියෙන් ලැබෙන දේ මේකද සමාධිය කියලා කියන්නේ මේකට සමාධියක් කීයක්ද? නික ගොජයක් නේද? කියලා. නමුත් මුල් තැන ඉඳලා මෙතෙන් ආපු පාර මතක නම් ඕන කෙනෙකුට තේරෙනවා අතරමඟදී හීන දකින්න නෙවෙයි මේ. ගිලිහීමක් වෙලා නැහැ සතියේ. මේ සති ධාරාව දිගේම මෙතෙන්ට අවිල්ල තියෙන කියලා අන්නේ නිසකතාවයේ කියන කෙනා මේක බලත හැකියි. සැකේ පහළ වෙච්ච එකන ඉතින් කමඨාන සුද්ධ කරන්න ඕන. කමඨාන සුද්ධ කරනවා කියලා කියන්නේ ඉතින් අනිත් දවසෙත් යනකොට මුල ඉඳලාම උතෙන්ට එනකම්ම පාර ලකුණු කරගෙන යන්න සතියෙන් යන්න ගිහිල්ලා බලන්න.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 එහෙමනම් ඒක ආනන්ද සප්පයි සූත්‍රයේදී සරුවචනාංශයේ පේන පෙන්ලා දෙනවා. ඒක තැනකදී සංඥා කිසිත් නැත් තැනකට යනවා. ඊට පස්සේ එන සංඥාවෙන් තමයි තේරුම් ගන්නේ මම මෙතෙක් වෙලා ඉඳලා තියෙන සංඥාවක් නැත් තැනක් කියලා. ඊට වැඩි කියන ක්‍රමයක් නැහෙනේ. මේ තමයි චරුවචනanse පෙන්වන ක්‍රමය. සංඥා කිසිත් නැති තැනකට ගිහිල්ලා ආය සංඥාට ආපු ගාම එන සංඥාව පේනවා. එතකොට තේනවා මං ඉඳලා තියෙන සංඥා නැත්තැනක. එතෙන්දී සරුවචනanse දෙනවා මන්ත්‍රයක් ජපකරනද සරුවචනanse කියනවා ඒතන් සන්තං ඒතන් පනීතං යද්දං උපේක්ඛා කියන මන්ත්‍රය කියන්නේ කියලා. එනම් මේ මැතු වෙලා ඇති වෙච්ච සංඥාවට ඉස්සලා තිබුණු උපේක්ෂාව බොහොම සාන්තයි. බොහොම ප්‍රණීතයි මට ඒක වේවා මේ අලුතෙන් මතුවෙච්ච සංඥාව දිගේ මගේ හිත කතන්තර නොසදාවා මගේ හිත ප්‍රපංච නොකරවා කතන්ද දිගින් දිගට නොයාවා අර තිබෙන විවේකේ හොඳයි කියලා එතකොට මේ කරන වැඩේ අපේ කිසිම ශිල්පයක ලෝකේ නැහැ අපේ ශිල්පේ තියෙන ලෝකේ අරමුණුත් එක්ක සෙල්ලමක් මෙතන අරමුණු නැති තැන සෙල්ලමක් තියෙනවා. ඒක නිසා මේ ලීන භාවයටපත් වෙලා ආපහු එන එක දෙක ලීන බාහිරපත් වෙලා නොදැනී යාම සහ දැනීම දෙක අතරමැද මේකටත් කැමති නැතුව මේකටත් කැමති නැතුව දෙකටම මනාපත් අමනාපත් නැතුව බලාන ඉන්න කෙනාට පුළුවන් යටි හිතට බහින්න. උඩු හිතේ ක්‍රියාකාරකම් පවතිද්දී හෝ නැති වෙද්දී එහෙම යටි හිතට බස්සන්න දැක ගන්න පුළුවන් ශක්තිය එනවා.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 කවුරුනින් පහදා දෙන්න. සක්මනේදී ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කිරීමේ වරදක් තිබේද? පහදා දුන මැනවි. ඔය පළවෙනි එකේදී ඇත්තට මේ කියවෙන්නේ ආශ්වාස ප්‍රශ්වාස වෙන් කරලා මේ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ නෙවෙයි. මේ ප්‍රසවාසය මේ ආශ්වාසය නෙවෙයි කියලා වෙන්කොට දැනගන්න පුළුවන් තරකේ තමයි ආධුනිකය පටන් ගන්නෙ. එහෙම ගියාට පස්සේ මේක හුරු වෙනකොට ලං වෙනකොට උත්සන්න වෙනකොට ආසන්න වෙනකොට ආස්වාද ප්‍රසවාස දෙකේ ඉන්න බව තේරෙනවා හැබැයි ආස්වාදයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරගන්න බැරුව යනවා. ඒකට කියනවා පෞද්ගලික ලක්ෂණ දැක දැක හිටපු යෝගාවචරය දෙකටම පොදු ලක්ෂණ දකිනවා. දැන් හොඳටම දන්නවා මැරිලා නැහැ කියලා.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 නමුත් ඉන්ද්‍රජාලයක් නෙවෙයි අඛණ්ඩ සතිය තියෙනවනම් පුද්ගලිකව වෙන් වශයෙන් අනන්‍යතාවය රකින්න පුළුවන් ආස්වාද ප්‍රසවාස දෙක අන්තිමට ගිහිල්ලා හුස්ම තියෙන බව තේරෙනවා. හැබැයි මේ ආස්වාසිත ප්‍රසවාසිත කියලා හිතා ගන්න බැරි තැනකට යනවා. එතෙන්දී යෝගාවචරයාගේ භාෂාව ගොළු වෙනවා. ව්‍යවහාරයේ අසරණ වෙනවා. හැබැයි යෝගාවචරය තේරෙනවා නොගිය ගැඹුරකට ගිය බව. ආනාපානේ සමීපස්ත උනායි කියලා, උච්ඡන්න උනායි කියලා, ආසන්න උනායි කියලා. අන්න එතනදී පැකිලෙන්නේ නැතුව සැක උපදවන්න නැතුව එහෙම ඉස්සරහට ගියොත් රූප ධර්ම සියල්ලටම පොදු මූලික ලක්ෂණය වෙන මේ ගොජේ මේ පැහැෙන ගතිය ගොජ දාන ගතියට යන්න පුළුවන් ඒක ආනාපාන දිගේ ගියත් පිම්බීම හැකිලිම දිගේ ගියත් වම සක්මන දිගේ ගියත් එකමයි ඒ නිසා එක අරමුණක් කරන මේ විදිහට විනිවිද ගත්තොත් එයාට ඒක මේ අනිකුත් ඕනේ අරමුණකට යොදලා ගන්න පුළුවන් දෙවෙනි එක තමයි අහලා තියෙනවා සක්මන් කරනකොට ආනපානෙට හිත යනවා යනවා කියන එක. සක්මන වග වෙන ගමන් සක්මන ගැන ප්‍රමුඛ ස්ථානයේ දෙන ගමන් වෙන මොනවා පෙන්වන්න කමන්නේ. ඔය සක්මන් කරන ගමන් ආනාපානෙ කරන්න හදනවා කියලා කියන්නේ මේ ඩ්‍රයිවිං කරන ගමන් පිටිපස්ස සීට් එක බල බල යන්න හදනවා. ඉතින් ඒක ඇක්සිඩන්ට් තමයි. තමයි වින්ඩ් ස්ක්‍රීන් එක බලන්න යන ගමන් සයිඩ් කන්නඩේ බැලුවත් එකයි පැත්ත බැලුවත් එකයි ප්‍රශ්නයක් නැහැ.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 නෝන ලක්මක් වෙලා හෙල්මට් එක දැම්මේ අනිත් පැත්තට. ඔන්න මහසෝනට දැම්ම නම් හෙල්මට් එක අන්න වැඩේ හරි. මොකද මහසෝනගේ ඔළුව පිටිපස්සනේ තියෙන්නේ. හැබැයි ඒත් බයිසිකල් පදින්න බෑ මහතෝනට. ඉතින් අපිටත් වෙන්නේ එකයි ගෙදර ගෑණි ඉඳද්දි අල්ලපු ගෙදර ගෑණි ගැන බලන් හදනවා. ඉතින් නරකක් නෑ නමුත් දීගේ කැඩෙනවා. හැබැයි මම මේකෙන් කියන්නේ ආනාපාන කරනකොට තක්මන් කරනකොට ආනාපානෙ නොදකින්න පටන් ගලත් පෙනෙයි. හැබැයි මතක තියන්න මම සක්මන් කරන්නේ මේ අතුරුපලයක්. මේ අතුරුපලේ ඉස්සරහට කරන්න ගියාට පස්සේ තමයි අපේ මුළු ජීවිතේම කාලකන්ණි වෙලා තියෙන ඕනෝකේ.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 මේකට මේ මූලික උපදේශ පන්ති පළවෙනි වාක්‍යයට අහුම්කන් දුර නම් ලේසි. පළවෙනි වාක්‍යයේදීම කියන්නේ අපි මේ කරන්න හදන්නේ සතිය පිහිටවීමයි. හිත තැම්පත් කිරීමක්වත් ආලෝක දැකීමක්වත් නිමිති බැලිලක්වත් නෙවෙයි. සතිය මතු වුණා නම් අති එළඹ සිටියා නම් ඇති දේ විස්තර කරලා පෙන්නාවි.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 ඉතින් නිස්සාරණවනේ අපි සුද්ධ ප්‍රකාශයක් කරා. අපි සමාධිය ගැන කිසිම වගවීමක් වෙන්නේ නැහැ. ඒක අතුරුපලයක් වශයෙන් ලැබෙනවා නම් ඒකත් ජයසිරි මංගලක්. හැබැයි අපි මේ උත්සාහ කරන්නේ සතියට. ඒ නිසා සතියට කෙනහිල්ලක් මේ මුළු ප්‍රකාශය පුරාම තියෙනවා. හැබැයි සතියේ ඒ gedෙට එන්න උත්සාහ කරනවා. සතිය සාදරව එන්න හදනවා. එයා සතිය වෙනුවට එයාට නම කියලා කතා කරන්නේ සමාධිය. කියලා ඉතින් සතියේ දන්නවා දැන් මේ මේ සැලකිල්ල මට නෙමෙයි කරන්නේ. මේ දොරවල් තොරන් ගහලා තියෙන්නේ සුදු වෙලා තියෙන සමාධියට. සතිය ගෙට එනකොට සමාධියට අඬ ගන්නවා. ඉතින් සායේ පටලවිල්ල තියෙන ඉතින් ඒක භවනා ලෝකේ උගාකල් විශ්වව්‍යාපීව තියෙන ප්‍රශ්නයක්.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 අපි මේ මේ මුළු ලෝකෙම විස්කමං දක්ෂකම් ඔක්කොම කරන්නේ කාමච්ඡන්දයයි ද්වේෂයයි තියෙනකන් තමයි. රාගයයි ද්වේෂයයි තියෙනකන් අපි සෙල්ලක්කාරයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ක්‍රමෙන් පෙන්නනවා මේ රාගයයි ద్వේෂයයි කියන දෙක මේ ප්‍රයත්න නිසා අඩු වෙනකොට හිත හේ බානවා. හිතට අර ඔදේ එහෙම නැත්නම් මොටිවේෂන් එක ඉස්සරහට යන්න තියෙන ගැම්ම අඩු වෙනවා.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 මෙතෙක් කල අපේ ජීවිතේ සම්පූර්ණ අවදි භාවය ගත්තේ කාමයටයි ද්වේෂයටයි. ඒක පුදුමාකාර ශක්තියක්. අද මේ මුළු ලෝකෙම තියෙන සම්පූර්ණ ඥාණය කාමයේ සහ ද්වේෂයේ ප්‍රතිපල. ඒ නිසා කවදාකවත් මානවයට හොඳක් වෙන්නේ මේ දැනුම දිගේ කියලා. කවදාරි කාමයේ සහ ද්වේෂයේ යම් ප්‍රමාණයකට තැම්පත් වුණාට පස්සේ නවදි භාවයේදී කෙලෙස් නැති ඥානයක් එනවා.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 ඒක නිසා මේ කෙරණ කෙනාට සක්මණේ ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ප්‍රයෝජන ටික නැවත පරියන්කට ආයෝජනය කරන්නත් පුළුවන්. ඒ නිසා සක්මණ අතරමඟ නැතර කරන්න එපා. දිගට කරන්න පොදුවේ කියන්න බලන් පැයක් කරන්න කියලා. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ කෙටියෙන් සඳහන් කරමි විටක ආනාපාන සති භාවනාවේ සමවැදී සිටන විටක හුස්ම රැල්ල ඊතා සියුම් වී සිතුවිලි නැති තත්වයකටපත් වී මේ ශරීරයේ භවයේත් ඇති අස්තිර බව අවබෝධ වී ඊතා කලක්‍රීම් තත්වයකටපත් වී ඒ දෙස විමර්ශනය කරමින් සිටන විට ටික වේලාවකින් දෙපතුල සිට ඉසිලිය නොහැකි මහා බරක් අමාරුවෙන් ඔසවාගෙන ඇවිත් හිසින් ඉවත් විය. එකෙනෙහිම දැනුණ සුවය මට මෙසේ ලියා විස්තර කිරීමට නොහැකිය. එවෙලේ මට හැඟුණ මේකටද මම මෙච්චර කල් වෙහෙසුනේ කියලා. බැලූ බැලූ අත අල්ලන හදන හැම දෙයක්ම අල්ලා ගැනීමට නොහැකි සතර මහා ධාතුන් බවද වැටහුණි. තවද අල්ලාගන්නේ නැත්නම් අතාරින්න දෙයක් නැති බවද වැටහිණි.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 සක්මනේදීද සතර මහා ධාතුන් බව දැනෙනවා. ඒ දෙකෙන් දෙකෙන්ම කිසිම වැඩක් නැති බව දැනෙනවා. ඒ සිතන සිතවිල්ලද කිසිම වැඩක් නැති බව දැනෙනවා. තාමත් වීරය අතහැර නැත. මගේ සිතට කුමක් වෙලාද යන්න මම කල යන්නට මම කල යුත්තේ කුමක්ද යන්න ඔබ වහන්සේගේ පෑදිලි පැදිනවා නම් ඔබ වහන්සේට අනේක වාරයක් පිං ඔබ වහන්සේ කරගෙන යන සිතා සිටින සියලු කටයුතු කිසිදුම් වාදකකින් තොරව කරගෙන යාමටත් නිරෝගී සුවයත් පතමින් ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් පසක් වේවායි පතමි.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 එහෙම මේ යනකොට ඒ ඩ්‍රයිවර් දැනගන්නවා ළඟ වාහනයක් එනවයි කියලා. <clears throat> හැබැයි වාහනේ තාම ඇවිල්ලා නැහැ. ඒ වගේ මේ නිවනේදී අර තිබුණු තද්ද ග්‍රහණය මුදා හැරීම පොඩි පොඩි අවස්ථාවල රැල්බුරු ලැබීම් සිද්ධ වෙනවා. විච්චි ගමන් යෝගාවචරයට නිවන් දැක්කටත් ඊටත් එහයින් හිත සතුටක් ඇති වෙනවා.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 කලියුත් කරන එකයි කරන්න ඕනේ. පැහැදිලි මේ ප්‍රශ්නය භාවනා ක්‍රම තුනක් යටතේ තියෙන පරයන්ක භාවනාව සක්මන සහ දිනදා කටයුතු කියන එක කොටස් වශයෙන් කියවනේ. ඔව්. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව අංක 1 මූල කර්මස්ථානයේ උදරයේ පිම්බීම හැකිලිම උදර පේශියේ තදවීම හා ලිහිල්වීම දැනේ.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 පහදා දෙනු මැනවි. මේ ප්‍රශ්න දෙකටම දීලා තියෙනවා. හරියට මේ දෙකටම පිළිතුරු අද ධර්ම දේශනාවෙන් ලැබුණි. ඒ නෑ ඉතින් කතා කරන්න දෙයක් නෑ. ධර්ම දේශනාව ලැබිලා තියෙනවා කියන්නේ. මේ මට මේ කියනකොට මතක් කරනවා ඉස්සල ප්‍රශ්නේදිත් මේ චේතනාදිගේ කියලා පටලවාගත්ත තැනක් තියෙනවා. මේ මට මේ හතරමහා ධාතුන්ගේ තියෙන නාම නාම ධර්මයන්ගේ තියෙන හතරමහා ධාතුන් පේනවා කිය. මේ නාම ධර්ම වල නෑ හතරමහා ධාතුන් හතරමහා ධාතු තියෙන රූප ධර්ම වල. ඒ කියන්නේ ගොඩාක් පටලවාගෙන දුරදිග ගිහිලා. ඒක නිසා පේන දේ කියන්නේ එයා කියලා දෙයි බය වෙන්න යන්න එපා.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 වැලි මළුවේදී යටිපතුලේ විලුඹේ සිට පා ඇඟිලි දක්වා කදිමට ස්පර්ශයේ විවිධතා දැනේ. පරිසරයට වඩා මට බාධක වන්නේ සිතුවිලි. සතිය කඩ වෙතත් පෙරටම පෙරට වඩා සතිමත්ය. ශාලාවේ ලනුපැදුර මත දෙනෙත් වසාගෙන අත්හදා බැලීමට සක්මන් කරමි. එවිට දැනෙන්නේ සිරුරේ නැතිව නැතිව සිරුරක් නැතිව යටිපතුල් දෙකක් පමණක් ගමන් කරන සේකි.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 කරන්න කියලා තියෙනවා භාවනාවට සම්බන්ධ. මේදී මම ශුන්්‍යතාවය 3-4 වරක් දැක ඇත. ඔබ වහන්සේ දේශනා කරන පරිදි ධම්මච්චිතිය යන උතුම් අවස්ථාවත් හඳුනාගෙන ඇත. හේතුඵල දහමට මම අවනත වී ලැබෙන දෙයට සතුටු වෙමි. උපදේශ අවශ්‍යද? උපදේශ අවශ්‍යද? මටත් අහන්න තියෙන එච්චර තමයි. දෙන දෙයකට ලෑස්තිලා ඉන්නනේ උපදේශ අවශ්‍යද කියලා මගෙන් අහන එක නෙවෙයි තියෙන්නේ මට මටයි මටයි ඒක මමයි මේ ප්‍රශ්නේ අහන්න ඕනේ. ඔහොම යන් කියලා කතාවක් තියෙන්නේ. ඔහොම කරගෙන කරගෙන යන් එතකොට උපදේශ අවශ්‍ය වෙන එක නැහැ කියලා මං හිතනවා. අපි ඒ නිසා ඊගා ප්‍රශ්නෙට.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 ඒ නිසා උන්ටටම නොදැරිය හැකි දුකක්. සතියෙන් යට කරපු දවසේ තේරෙන පටන් ගන්නවා මේ දුක කොච්චර බලවත් වුණා සතිය ඊට වැඩිය ටිකක් බලවත් කියලා. සතිය වැඩිය ටිකක් බලවත් කියලා. එතකොට ඔය අපි අඬහෝ ගන්න දුක්, ඊසాత බැඳගෙන අඬන දුක්, විලාප දීලා අඬන දුක් ටිකෙන් ටිකෙන් ටිකෙන් ගිහලා මාරාන්තික මරණාසන්න වේදනාවක් ආවත් සතිය පවත්වන්න පුළුවන් මම පවත්නවා කියන එක තමයි සතිපට්ඨාන උපරීමේ ඊට පස්සේ දවසේ තමයි අඩු ගානේ සෝවාන් වෙන්න පුළුවන් කියලා මුනිంద్రජිතුමා මට මතකයි මං ඉඳගත්ත පළවෙනි රිට්‍රීට් එකේදීම කිව්වා මරණය අත්දකින්න නැතුව මූර්තය අත්දකින්න නැතුව අමූර්තෙට නම් යන්න බෑ. අපි හිතාන තියෙන මේ පිටර මල්ල හොල්ලන්න නැතුව එහෙම ගෙලින්ම නිවනේ ගිහිල්ලා තියන්නනේ ඒවුවා බොරු. දුකේ තීරුම් ගැනීම වැඩි වෙන්න වැඩි වෙන්න තමයි නිවනට කිට් වෙන්නේ. ඒ නමුත් මේ දුක හොයා යෑමක් අත්කිලමතාන යෝගයක් නෙවෙයි මේ කියන්නේ පැමිණි දුක් පැණි රහයි කියන සිංහලයාගේ වචනේ.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 ඒකටත් උත්තර දෙන්න ඕන. ඔය පස්සෙන් පස්සට දක්වම් කරනවා කිව්වම. ඒ නිසා පාන්දර ජාමේ නම් කරන්න යන්න එපා. මොකද අනික් කට්ටිය වැසිකිලිට යනකොට දැක්කොත් මේ එනවා හොල්මන පිටිපස්සෙන් පිටිපස්සට කියලා නූල් බඳින්න එනවා. රෑතිස්සේ පිරිත් කියන්න යෝජනා කරනවා එතකොට. අනේ සුවංශ භූතෙක් ඉන්නවා. දොරට රත්තු කරනවා. අපි රෑට පිරිත් කියන්නද කියලා. ඒක හොඳ වැඩ. මං ගැන සෙල්ලක්කාර වැඩ. ඉතින් ඒවා සාමාන්‍ය සක්මන කරලා ඒකෙන් යම් ප්‍රමාණයට ආනිසංස දැක්කට පස්සේ ඒක හැම පැත්තෙම අපි අතුයිති විහිදවල වැඩෙන්න දෙන්න ඕන. සක්මනේදී වැදගත් තැනක් තමයි හැරෙන එක. මේ හැරෙන වෙලාවේදී සත්‍ය දුර්ලභ වෙනවා හිත පිට යනවා ඒතිෙදී හැරෙන එක ලොකු දෙයක්. දැන් මේ විදිහට කරනකොට ඉස්සරහට යනවා ඒ පාර දිගින් පිටිපසට ආපහු වෙනවා ආය ඉස්සරහට යනවා ආය පස්සට එනවා ඒක නිකන් වාහනයක් කරගෙන යන නෙවෙයි කෝච්චි පිටියක් යනවා වගේ.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 එනිසා හිත අවදි වෙන්න ඇරලා ඒ හැම ස්නායු පද්ධතියක්ම හැම සර්කිට් එකක්ම වැඩ කරන විදිහට වැඩ කෙරුවොත් ඒක සම්බාහනයක්. ඒක ඒකට කියන්නේ අභ්‍යංගනය කියලා ජීවිතේ ජීවත් වෙන්න පටන් ගන්නවා. හැබැයි ටික ටික කරන්න. බලංගොඩ ආනන්දමෛත්‍ය හාමුදුරු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කිව්වේ මොන මගුල කෑවත් කම නැහැ ටිකක් ආවා.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 කාරුණික පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේ ප්‍රශ්න මම යාගේ ප්‍රශ්නයක්. බුදුහාමුදුරු මම නැති කරලා තියෙනවා. මම නැති වෙච්චාම අපහසුයි. මම නැති වෙච්චාම පාළුයි. මම නැති වෙච්චාම තෝන්තුයි. මම නැති වෙච්චාම අසරණා වගේ දැනෙන. ඉතින් අපි නැවතත් ආයෙසරයක් මම මේක ඇති කර ගන්න හැටි තමයි අහන්නේ.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 මම මේක බුදුහාමුදුරුවෝ පූජා කරලා තියෙන එක. නැති කෙනා කාය ජීවිත ආශාව නිසා ආපහු මම යට තියෙන ආශාව නිසා ආපහු වෙනවා. ඒ නිසා මේ ආපහු වෙන ගමන ඒ තමන් කරන දේ. ඉස්සරහට තල්ලු කරන එක බුදුරජාණන්ගේ ප්‍රතිපදාව. ඉස්සරහට යන්න ආපහු වෙන්න ඕමම කර කර ඉනකොට වෙලාවක මේ මොන මල හොන්තුවක්ද කියලා පණින්න හිතේ.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 හොඳයි අපි හරියටම පැය කාමාරක් නැහැනේ. ඒ කාමාරට පොඩ්ඩක් අඩු වෙලාවක් ගත කරලා තියෙනවා. ඒ නිසා මම තව දුරටත් ආර්දනා කරන්නේ නැහැ. තව ප්‍රශ්න තියෙනවද කියලා. මම හිතනවා ඇති කියලා. ඒ නිසා මෙතන ඉඳලා ඉතුරු කාලයේ පුළුවන් තරම් බෙදාගෙන සක්මන පරියන්කයට ගත කරන්න කියන මතක් කිරීමත් එක්ක අපේ ධර්ම සාකච්ඡා නැත්තම් මොකද්ද?